එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පිං තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මා රට රැකියාවකට යාමට සිටියේය නමුත් ඒ මාස කිහිපයකින් ප්‍රමාදයටපත් විය භාවනා කරන විට මට ඒ පිළිබඳව නිතර සිහියට පැමිණේ සිතට දුකක් ද්වේෂයක් හටගනී මේ අවස්ථාව නිවිය හැක්කේ කෙසේද ඉතින් ඒක සිහියට එනව නෙමෙයි ඒක තමයි උපාදානය කියලා කියන්නේ. එතකොට අනාගත උපාදානය. දැන් අපි අතීත ආරම්මන උපාදාන කරගන්නවා, වර්තමාන ආරම්මන උපාදාන කරගන්නවා, අනාගත ආරම්මන උපාදාන. දැන් තාම සිද්ධ වෙලා නැති සිද්ධිය අපි සැලසුම් කරනවා මේක මෙහෙම වෙන්න ඕන කියලා. ඊට පස්සේ අපේ මනසට දුක වේදනාව එන කාරණා තුනක් තියෙනවානේ. පියේහි විප්පයෝගෝ, අප්පියේහි සම්පයෝගෝ යම් පිච්ඡං නලබති. එතකොට ප්‍රිය දේ සිද්ධ වෙන්නේ නැහැ, අප්‍රිය දේ සිදු වෙනවා, බලාපොරොත්තු කඩ වෙනවා. එතකොට අපේ මනස තැතිගන්නේ කම්පණයටපත් වෙන්නේ කැමැති විදිහට නොවේද? අකමැති විදිහක් වෙයිද? මගේ බලාපොරොත්තුව සඵල නොවේද? ඔය කරුණු තුනෙන් තමයි පීඩාව ඉතින් ඒ අනාගතයේ සිද්ධ වෙන දේට කරන්න ඕන දේවල් ටික කරන්න ඕන. ඒකට විභාග ලියන්න ඕන නම් සාධක මේ ධන එකතු කරගන්න ඕන නම් යම් මුදලක් යනවා නම් එහෙම නැත්නම් සුදුසු තැන් වලට ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ඕන නම් ඒ වැඩ කටයුතු ටික කරන්න ඕන පුහුණු වෙන්න ඕන නම් ඒ ටික කරන්න ඕන. ඉතින් භාවනා කරන්න ගිහිල්ලා ඒක ගැන හිත හිතා හිටියා කියලා හරියන්නේ නැහැ. ඒතර භාවනාවක් නැහැ අරකට නැහැ. ඉතින් අන්නේ ඒ එතන තියෙන අනුවණකම තේරුම් ගන්න ඕන. ඒක රට රැකියාවට යාම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ කරන වැඩේ එතෙන්දි කරන්න බැරි වැඩකුයි දෙකක් පටලවගන්න. ඒකයි මම කිව්වේ ආනාපාන සතිය වඩනවා නම් ඒ වෙලාවේ අපට බුද්ධ රූපයක් සිහි වෙනවා නම් එතන තියෙන අරුබුදය. සිහි වෙන්නේ බුද්ධ රූපේ ඒක හොඳයිනේ කියලා හිතලා හරියන්නේ ආනාපාන සතිය වඩනකොට ආස්වාස ප්‍රස්වාසෙ පය සිහි වෙන්න. ඒක සිහි වෙනවා බුද්ධ රූපයක් සිහි වෙනවා. එතන මහා පටලැහිල්ලක් නැතිේ. ඉතින් ඒ වගේ භාවනාවට වාඩි වුණාම තමන් අරමුණු කරන්නේ මොකද්ද? ඒකටයි අවධානය තියෙන්නේ. ඒකට අවධානය නැතුව දැන් තමන්ට පාලනය කරන්න බැරි අනාගතයේ විය යුතු දෙයක් ගැන කල්පනා කරගෙන නැති ඒක තමයි අපේ මනසේ මුලා. ඉතින් තමන්ගේ මනස අර පොඩි දරුවෙක් දැනුවත් කරනවා වගේ ටික ටික තමන්ගේ මනස දැනුවත් කරන්න ඕන. දැන් මේ වාඩි වෙලා ඉන්න වෙලාව මම ඒක ගැන කල්පනා කළාම ඒ වැඩේ කරෙන්නේ නැහැ මේ වැඩේ කරේ. ඉතින් ඒක මොන අඥානකමක්ද? ඉතින් ඇයි මං ඒ තරම් නිකන් නිවට தත්ත්වයට වැටෙන්නේ? ඒ තරම් නිකන් දියාරු தත්ත්වයට වැටෙන්නේ කොහොමද? එතකොට මේකද සතිය කියන්නේ? මේකද ප්‍රඥාව කියන්නේ? මේකද වීරිය කියන්නේ? ඉතින් මට බැරිද පොඩ්ඩක් ඒ ඒකට කරන්න ඕන ටික ඒකට කරන්න ඕන. ඉතින් එහෙමනම් නැගිටලා ඒ වැඩේ කරන්න ඕන. එහෙම නැත්නම් ඒක නවත්තලා භාවනා. ඉතින් භාවනා කරන්න වඩිලා අරක් ගැන හිත හිතා මොකක් කරන්නේ? ඉතින් අන්න එහෙමද තමන්ගේ මනසට තේරුම් කරලා දෙන්න ඕන මේ හිතන විදිහේ තියෙන අනුවණකම. ඉතින් එහෙම කියාදිදී කියාදිදී තමයි අපේ මනසේ වීරය අවදි කරන්නේ. ඉතින් එතන වීර නැහැ. සතිය උපදින්නට ඕන සතිය උපදින්න ඒකාග්‍රතාවය උපදින්න ඕන ඒකාග්‍රතාවය සතිය උපදින්න වීර නැති. ඒ වීරෙන්න ටිකක් ලැජ්ජා හිතන විදිහට Tamanට දේවල් පැහැදිලි කරලා දෙන්න ඕන.